කෙනෙක්ගේ ශ්‍රේෂ්ඨත්වයේ මනින්නේ කොහොමද? ලෝකය පුරා පැතිරිලා යන කීර්ති රාවේන්ද? එහෙමත් නැත්නම් කිසිම කෙනෙකුට නොපෙනෙන විදිහට සියුම්ව පියවරෙන් පියවර කරන ඍජු නිරීක්ෂණයකින්ද? අද අපි කතා කරන්නේ තමන්ගේ ශාස්ත්‍රයේ කිල පැමිණි අවුරුදු 120ක් වයස ඇති බ්‍රාහමණයෙක් ලෝක සත්‍ය අවබෝධ කළා කියලා ප්‍රසිද්ධ ශ්‍රමණයෙක්ගේ සැබෑ తত্ত্বය හොයන්න ගියා. අතිශය විමර්ශනාත්මක ගමනක් ගැනයි. හොඳයි. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි බ්‍රහ්මායු කියන බ්‍රහ්මාණය. හැබැයි මෙයා නිකම්ම නිකම් වයසක කෙනෙක් නෙවෙයි. අවුරුදු 120ක් ජීවත් වෙලා ත්‍රිවේදයේ පරතරටම ගිය. ඒ සමාජයේ දැනුමේ භාරකරු වගේ හිටපු කෙනෙක්. ඉතින් ඔහුගේ වයසත් ඒකේන අතිවිශාල දැනුම් සම්භාරයත් නිසා මේ විමර්ශණයට සාමාන්‍ය කුතුහලයකට වඩා ගැඹුරු ශාස්ත්‍රීය බරක් එකතු වෙනවා. ඉතින් මෙතනදී අපිට හිතන්න ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. කෙනෙක් ගැන පැතිරෙන කටකතාවක්, කීර්තිරාවයක් අපි කොයිතරම් දුරට විශ්වාස කරන්න ඕනේද? නැත්නම් සැබෑම ශ්‍රේෂ්ඨත්වය තේරුම් ගන්න ඊට වඩා ගැඹුරු පෞද්ගලිකව කරුණු හොයලා බලන සාක්ෂි මත පදනම් වුණු විමර්ශනයක් අවශ්‍යමද? බ්‍රහ්මයු බ්‍රාහමණයා ලෑස්ති වෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්නයි. කතාවේ පළවෙනි අදියර දිගහැරෙන්නේ මෙන්න මෙහෙමයි. ඒක පැත්තකින් ඉන්නවා මිථිලා නුවර ඉහෙලින්ම ගරු බුහුමන් ලබන තමන්ගේ ශාස්ත්‍රය ගැන නොසැලෙන විශ්වාසයක් තියෙන බ්‍රහ්මායු. අනිත් පැත්තෙන් ඉන්නවා ඒ වෙද්දිත් ලෝකය පුරා අසමසම කීර්තියක් දිනාගෙන හිටපු ගෞතම නම් ශ්‍රමණයන් වහන්සේ. මේක නිකම්ම හමුවීමක් නෙවෙයි. මේක හරියට විද්‍යාඥයෙක් තමන්ගේ කල්පිතයක් පරීක්ෂා කරනවා වගේ පරීක්ෂණයක්. බ්‍රහ්මායු කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔහු ත්‍රිවේදය, නිගණ්ඩු, කේටූප වගේ ශාස්ත්‍රයන්ගේ කෙලපෙමිණි කෙනෙක්. ඒත් ඔහු විශේෂයෙන්ම ප්‍රගුණ කරපු ශාස්ත්‍රයක් තිබුණා ඒ තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව. ඒ කාලේ හැටියට ඒක නිකම්ම විශ්වාසයක් නෙවෙයි. ඒක પરම්පරාවෙන් પરම්පරාවට ආපු ක්‍රමවත් නීති රීති තියෙන විද්‍යාවක් විදියටයි සැලකුණේ. අන්න ඒ දැනුම නිසාමයි ගෞතමයන් වහන්සේ ගැන අහන්න ලැබෙන දේ ගැන ඔහුගේ සැකය වෘත්තියමය වගකීමක් බවට පත් වෙන්නේ. දවසක් බ්‍රහ්මයාට ආරංචියක් එනවා ගෞතම නම් ශ්‍රමණෙක් ගැන. මේ ආරංචියත් සාමාන්‍ය එකක් නෙවෙයි. උන්වහන්සේ අරහං ඒ කියන්නේ සියලු කෙලසුන් නැසූ කෙනෙක්. සම්මා සම්බුද්ධ. ඒ කියන්නේ ලෝකයේ සත්‍ය තමන්ම අවබෝධ කළ කෙනෙක්. වගේ අතිශය උත්කර්ෂවත් වචන වලින් තමයි මේ කීර්තිය පැතිරිලා තිබුණේ. මේවා බ්‍රාහ්මණ සම්ප්‍රදායේ තිබුණු ඉලක්ක අභිබවා යන ප්‍රකාශ. ඉතින් තමන් දන්න ශාස්ත්‍රයට අනුව මේ කතාවේ ඇත්ත නැත්ත පරීක්ෂා කළ යුතුයමයි කියලා බ්‍රහ්මායු තීරණය කරනවා. එතකොට මොකක්ද මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන්නේ? මේක පුරාණ බ්‍රාහ්මණ ඉගැන්වීමක්. ඔවුන් විශ්වාස කළා අතිශයෙන්ම පාරමීදම් පුරපු උත්තමයෙක්ගේ කර්ම ශක්තිය ඒ කෙනාගේ භෞතික ශරීරය තුළින්ම පේන්න තියෙනවා කියලා. ඒ කියන්නේ උතුම් මනසක ප්‍රතිඵලයක් විදිහට උතුම් ශරීරයක් නිර්මාණය වෙනවා. ඉතින් මේක නිකම්ම ශරීර ලක්ෂණ ලැයිස්තුවක් නෙවෙයි. මේක කෙනෙකුගේ අතීත කර්මය සහ අනාගතය කියන අනාවැක්කයක් වගේ දෙයක්. මෙන්න මේක තමයි මේ විමර්ශනයේ තියෙන තීරණාත්මකම කාරණය. ඒ ලක්ෂණ 32ම පිහිටපු කෙනෙක්ට යන්න පුරුවන් පාරවල් දෙකයි. එකක් ගිහි ජීවිතේම හිටියොත් ඔහු දඬුමුගුරු නැතුව ධර්මයෙන්ම ලෝකය පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවා. එහෙම නැතුව ගිහිගේ අතහැරලා ගියොත් ඔහු ලෝක සත්වයාගේ කෙලෙස් නැමැති වහල ඉවත් කරන සම්මා සම්බුද්ධ කෙනෙක් බවට පත්වෙනවා. ඉතින් තේරෙනව නේද? ගෞතමයන් වහන්සේ තුල මේ ලක්ෂණ තියෙනවද කියලා හොයන එක උන්වහන්සේ කවුද කියලා තාවුරු කරගන්නවා හා සමානයි. මේ බරපතල වැඩේට බ්‍රහ්මායු Tamanම යන්නේ නැහැ මුලින්ම. ඔහු තෝරාගන්නේ Tamanගේ දක්ෂතම ශිෂ්‍යයාව උත්තර මානවකයාව. උත්තරත් මේ මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය හොඳටම දන්න තියුණු නිරීක්ෂණ හැකියාවක් තියෙන කෙනෙක්. ඔහුගේ මෙහිම පැහැදිලියි. ගෞතමයන් වහන්සේ පස්සෙන් හෙවණැල්ලක් වගේ ගිහින් මේ ලක්ෂණ 32ම තියෙනවද කියලා සියසින්ම දැකලා වාස්තවිකව තහවුරු කරගන්න. ඉදි මුත්තරගේ විමර්ශනය පටන් ගන්නවා. හැබැයි මේක මතු පිටින් බල්ල කරන දෙයක් නෙවෙයි. නිතරම පිරිසක් මැද ඉන්න ශාස්ත්‍රවරයෙල්ගේ සියුම්ම ඉරියව් පවා නිරීක්ෂණය කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒකට පුදුම ඉවසීමක්, කැපවීමක් සහ සූක්ෂම බවක් ඕන. මාස 7ක් හිතන්නකෝ මාස 7ක් මේ කාල සීමාවෙන්ම අපිට තේරෙනවා මේ විමර්ශනය කොච්චර ගැඹුරුද කියලා. ඒ කියන්නේ උත්තර විසින් උන්වහන්සේව විවිධ අවස්ථාවල, විවිධ පරිසරවල, විවිධ මිනිස්සු එක්ක කටයුතු කරන හැටි දැකබලා ගත්තා. දවසක දෙකක හැසිරීමෙන් කෙනෙක්ව මනින්න බෑනේ. ඒත් මාස 7ක් පුරාම එකම විදිහේ සංවරයක් පවත්වනවා නම් ඒකෙන් එකනානි අභ්‍යන්තර ස්වභාවය ගැන බලවත් සාක්ෂියක් ලැබෙනවා. උත්තර මුලෙම බලන්නේ ගමනේ විලාසය. ඒ හැම ඉරියව්වකම ගැඹුරු අර්ථයක් තියෙනවා. පියවර මැනලා වගේ තියෙනවා කියන්නේ ඉක්මන් නොවි, පසුබට නොවි, වර්තමාන මොහොතේ සිහියෙන් ගමන් කරන බව. උඩුකය නොසෙල්වෙන එක බාහිර ලෝකයේ වෙන දේවල් මැද නොසැලෙන ස්ථාවර මනසක බාහිර ප්‍රතිබිම්බයක්. බලනකොට මුළු ඇඟම හරවන එකෙන් පේන්නේ යම් දෙයකට අවධානය දෙනකොට 100%ක්ම ඒකට යොමු වෙන බව. මේවා ඇත්තටම අපේ එදිනෙදා ජීවිතයටත් ආදේශ කරගන්න පුළුවන් සිහිය ගන්න ප්‍රායෝගික පාඩම්. ඊළඟට උත්තර බලනවා දන් වළඳන විදිහ. මේකත් සිහිය ගැන තවත් ගැඹුරු පාඩමක්. බත් පිටක් දෙතුන් වරක් සපලා ගිලිනවා කියන්නේ ආහාරය ගැන සිහියෙන් ඉන්නා බව. රසය විඳිනවා. හැබැයි රසයට තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. මේක තමයි මැදුම් පිළිවෙත. ඒ කියන්නේ ලෝකයේ අත්හරින්නෙත් නැහැ, ලෝකයේ ඇලෙන්නෙත් නැහැ. ගිහි ජීවිත ගත කරන අපිට කෑම මේසෙදී පවා පුරුදු කරන්න පුරුවන් වටිනාම දෙයක් තමයි මේ අවශ්‍යතාවය සහ තණ්හාව අතර වෙනස හඳුනා ගන්න එක. ඒ වගේම දහම්දේශන විලාසය කටහඬේ ගුණාටක් ගැන උත්තර නිරීක්ෂණය කරනවා. ඒකේ තියෙන පුදුමම දේ තමයි ඒ හඬ රැස් වෙලා ඉන්න පිරිසෙන් එහාට යන්නේ නැහැ කියන එක. ඒකින් පේනවා sannivedanayේදී කොයිතරම් කුසලතාවයක් තියෙනවද කියලා. වැදගත්ම දේ දහම්දේශන්නේ තර්ක කරලා දිනන්නත් අනුන්ව පහත් කරන්නත් නෙවෙයි. අහන් ඉන්න අයව සමාදාන් කරවන්න, උනන්දු කරවන්න, සතුටු කරවන්න. මේ බාහිර ලක්ෂණ වලින් පේන්නේ අභ්‍යන්තරයේ තියෙන අප්‍රමාණ පැහැදිලි බව සහ මහා කරුණාව. මාස 7ක විමර්ශනයෙන් පස්සේ උත්තර තීන්දුවකට එනවා. පුදුමය කියන්නේ ඔහුට ලක්ෂණ 32කින් 30ක්ම සියසින් දෙකලා තහවුරු කරගන්න පුරුවන් වෙනවා. 30ක් මේක ලොකු සාර්ථකත්වයක්. හැබැයි මේ වගේ නිර්වදිතාවයක් බලාපොරොත්තු වෙන ශාස්ත්‍රයක 90ක් සාර්ථක වීමත් අසම්පූර්ණ වීමක්. තව ලක්ෂණ දෙකක් ඉතිරි. මෙන්න මෙතන තමයි ගැටලුව. අර ඉතිරි ලක්ෂණ දෙක සාමාන්‍ය විදියට බලන්න බෑ. ඒවා ශරීරයේ සැඟවුණු තැන්වල තියෙන ඒවා. ඒ කියන්නේ කෝසෝහිත වත්තගුයිහ සහ පහූත ජීවහතාව. ඉදු උත්තරට මේ දෙක තහවුරු කරගන්න විදියක් නැහැ. විමර්ශනය තාමත් විද්‍යාත්මකව බැලුවොත් අසම්පූර්ණයි. උත්තරගේ වාර්තාවෙන් පස්සේ අවුරුදු 120ක් වයසටි බ්‍රහ්මායු බ්‍රාහමණයා තීරණය කරනවා මේ කාරණය ඇත්ත නැත්ත මමම ගිහින් බැලිය යුතුයි කියලා. කතාවේ උච්චතම අවස්ථාවට අපි දැන් එන්නේ ශිෂ්‍යයාගේ නිරීක්ෂණයෙන් එහාට ගිහින් ගුරුවරයාම සත්‍ය සොයා යන ඒ මොහොතටයි. තමන්ගේ දක්ෂම ශිෂ්‍යයා ලක්ෂණ 30ක්ම තහවුරු කරත් බ්‍රහ්මායුගේ සත්‍ය ගවේෂී මනසට ඒක මදි. අසම්පූර්ණ දත්ත මත පදනම්ව නිගමනයකට එන්න ඔහු සූදානම් නෑ. ඔහුගේ හිතේ තාමතර සැඟවුණු ලක්ෂණ දෙක ගැන ශාස්ත්‍රීය සැකයක් තියෙනවා. ඒ නිසාම ඔහු තමන්ම ගිහින් බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න තීරණය කරනවා. මුණ ගැහුණු වෙලාවේ බ්‍රහ්මායු කෙලින්ම ප්‍රශ්නය අහනවා. භවත් ගෞතමයන් වහන්සේ මා අසා ඇති ලක්ෂණ 32කින් දෙකක් ඔබ වහන්සේගේ ශරීරයේ මම දකින්නේ නැහැ කියලා. ඊට පිළිතුරු විදිහක බුදුරජාණන් වහන්සේ 이르දියකින් ඒ සැඟවුණු ලක්ෂණ දෙකම බ්‍රහ්මායුට දර්ශනය කරවනවා. මේක නිකම්ම ආශ්චර්යයක් පෑමක් නෙවෙයි. ඒක විමර්ශකයාගේ ප්‍රශ්නටම ඔහුගේ ක්‍රමවේදයටම අනුකූලව දීපු සෘජු පිළිතුරක්. ඒත් එක්කම ශාරීරික ලක්ෂණ පිළිබඳ විමර්ශනය සම්පූර්ණයෙන්ම විසඳෙනවා. ඒ මොහොතේ අවුරුදු 120ක් පුරා Taman දරූ සියලු මාන්‍ය සියලු දැනුමේ අභිමානය පැත්තකින් තියලා බ්‍රහ්මායු බ්‍රාහ්මණියා බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳ වැටෙනවා. ඔහු මම බ්‍රහ්මායු කියලා දෙපාරක්ම කියන්නේ තමන්ගේ අනන්‍යතාවය මුන්වංශයට පූජා කරනවා වගේ. කියන්නේ මේ මම මගේ දැනුමේ සීමාව දැන් මම දකින්නවා. ඔබ වහන්සේ තමයි සත්‍ය දන්නා කෙනා කියලා සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. විමර්ශනීය භෞතික කොටස දැන් ඉවරයි. හැබැයි ඒක දොරටුවක් විතරයි. ශාරීරික ලක්ෂණ තහවුරු කරගත්තම සිත පහදවගත් බ්‍රහ්මායුට බුදුරජාණන් වහන්සේ දැන් සැබෑ ශ්‍රේෂ්ඨත්වය රැඳී තියෙන තැන, ඒ කියන්නේ විමුක්ති මාර්ගය පහදලා දෙනවා. මෙන්න මේක තමයි ඒ ගැඹුරු ඉගැන්වීම. උන්වහන්සේ දේශනා කරන්නේ අනුපිළිවෙල කතාවක්. මුලින්ම දානය ගැන, ඒ කියන්නේ අත්හැරීම ගැන. ඊට පස්සේ සීලය, ඒ කියන්නේ හික්මීම ගැන. මේ දෙකේ ප්‍රතිඵලයක් විදිහට ලැබෙන සතුට සග්ග කතාවෙන් පෙන්වා දෙනවා. ඊටත් පස්සේ ඒ සතුටටත් එහාට යන්න කාමයන්ගේ ආදීනව සහ අත්හැරීමේ ආනිසංස පහදෙනවා. මේ පියවරවලින් සිත මෘදු කර්මණ්‍ය වුණාම අවසානයේදී බුදුවරුන්ගේම දේශනාව ඒ කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. මේක ඕනෑම කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන් ක්‍රමානුකූල ප්‍රායෝගික මාර්ගයක්. මේ වගුවෙන් ඒ පරිවර්තනයේ ගැඹුර පැහැදිලිවම පේනවා. ඔහු ආවේ බාහිර ශරීර ලක්ෂණ හොයන්න සැකයෙන් පිරුණු බ්‍රාහමණ ගුරුවරයෙක් විදිහට. හැබැයි ඒ ධර්මය අහලා ඔහු ධර්මචක්ෂුව. ඒ කියන්නේ යමක් හටගනීද ඒ සියල්ල නැසෙන සුළුයි කියන යථාර්ථය දකින නුවණැස ලබා ගන්නවා. අවසානයේදී ඔහු ලෞකික දැනුවෙන් එහාට ගිහින් කාමරාග ව්‍යාපාද නැති කරලා නැවත මේ කාම ලෝකයට නොවන අනාගාමී ඵලයට පත් වෙනවා. ඒ ධර්මය අවබෝධ කරලා ටික දවසකින් බ්‍රහ්මයු බ්‍රාහමණයා අභව પ્રાપ્ત වෙනවා. පසුව බුදුරජාණන් වහන්සේ තහුරු කරනවා ඔහු සංයෝජන පහක් ක්ෂය කරලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක ඉපදිලා එතනදිම පිරිණිවන් පානවා කියලා ඔහුගේ සත්‍ය ගවේෂණයට ලැබුණු අවසාන ඉහළම ප්‍රතිඵලය තමයි ඒ අවසානයේදී මේ කතාව අපෙන් අහන්නේ හරිම ගැඹුරු ප්‍රශ්නයක්. සැබෑ ශ්‍රේෂ්ඨත්වය කියන්නේ පොත්වල තියෙන බාහිර ලකුණු වලින් මනින දෙයක්ද? එහෙමත් නැත්නම් අපි ඇවිදින කන කතා කරන හැම මොහොතකම පවතින සිහිය සංවරය සහ ප්‍රඥාව තුලද ඒ ශ්‍රේෂ්ඨත්වය රැඳී තියන්නේ බ්‍රහ්මයෝ බ්‍රාහමණයාගේ විමර්ශනය අපිට පෙන්වා දෙන්නේ බාහිර සලකුණු සත්‍ය කරා යන දොරටුවක් වෙන්න පුරුවන්. හැබැයි සැබෑ විමුක්තිය තියෙන්නේ ඒ දොරටුවෙන් ඇතුළට ගිහින් තමන්ගේම සිත දෙස බැලීමෙන් කියලයි.